දැන් අපේ ගෞරවනීය සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් සූදානම් වෙමු බ්‍රහස්පතින්දා සතිපතා පැවැත්වෙන ධර්ම දේශනාවට අපි කවුරුත් tempත් වෙමු ධර්ම දේශනාව සඳහා සාදුකාරයක් පවත්වමු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පබ්බ තස්ස සුවන්නස්ස ඥාත රූපස්ස කේවලෝ ද්විතාවනාලමේ කස්ස ඉදි විදිත්වා සමංචරයේති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ ශාම්පාණ පින්වත්නි මේ ගාතාවත් අපි උපුටාගත්තේ මාර සංයුත්තේ ඒකත් එක විදියකට බුදු ගුණේකොත් තව විදියකට මාරය කියන්නේ කවුද කියන එකත් අපි දැනගෙන තියෙන අර්ථ වලට අමතරව තවත් අර්ථ ඡායාවල් මතු කරලා පෙන්නනවා. ඒක ඉතින් බණ භාවනා කරන එක්කෙනෙකුට එකෙන් ගණ්ඩ ඉගෙන ගණ්ඩ දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක තමයි අපි මේ පැයක් ඇතුළත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සරුවචන් වහන්සේ බොහොම විවේකීව හිමවත පබ්බතේ කිට්ටුව ගත කරන වෙලාවක අර විවේක හිතට හිතවිල්ලක් එහෙම නැත්නම් සංකල්පයක් මතුවෙනවා. ඒක තමයි රජයකට රජ කෙනෙකුට පුළුවන් වෙයිද සතු මරන්නෙත් නැතුව මරවන්නෙත් නැතුව ඝාතනයේ තව රජයක් තව ප්‍රාන්තයක් දිනන්නෙත් නැතුව ඒකට දිනවන්නෙත් නැතුව ඒ වගේම රටවැසියන්ට ශෝකයක් ගෙන දෙන්නෙත් නැතුව ශෝක ගෙන දෙවන්නෙත් නැතුව ධර්මයෙන් රාජ්‍ය පාලනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ බුදුහාමුදුරන්ට ඇතිවෙච්ච පරිවිතක්යක් නේ. ඉතින් ඒක අපි සාමාන්‍ය පුතජන කෙනෙකුට මතුවනවා නම් අපි ප්‍රපංච කරනවායි කියලා මනෝවිකාර කියලා ඇතුළත කතාව කියලා තමයි නම් කරන්නේ. මේ සරුවච්චන් වහන්සේට ඇතිලා තියෙන්නේ පුළුවන් ද රාජ්‍යයක් කරන රජෙකුට හන නසන්න නැතුව නසවන්න නැතුව එව නැතුව ඒ වගේම වෙනත් කෙනෙක් දිනන්න නැතුව වෙන රාජ්‍යයක් පසල් දනව්වක් ජය පරාජය කරන්නෙත් නැතුව කරවන්නෙත් නැතුව. ඒ වගේම ශෝක කරන් ශෝකයක් කාටවත් දෙන්නෙත් නැතුව දෙවන්නෙත් නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම හිතන එක බුදු කෙනෙකුටත් හිතෙනවා නම් අපේ ලංකාවේ අපේ කාලය ඇතුළත මේ ධාර්මික සමාජයක් කියන එකක් ආවා යහපාලනය කියන එකක් ආවා දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම මේ වගේ කල්පනා. ඉතින් අර ඒ ධාර්මික සමාජයක් කියන එක විරුද්ධ පක්ෂයයි විරුද්ධ වෙනවා. ඒ වගේම යහකා යහපාලනය කියන එකටත් විරුද්ධ පක්ෂයයි hina වෙනවා. ඒ නැත්තම් ක්ලීන් ශ්‍රී ලංකා කියන එකටත් විරුද්ධයි hina වෙනවා මේ රාජ්‍යයේ ඉන්න අය කරන මේ විකුණන බඩු බහණ්ඩ වාගේ. ඉතින් කාටවත් ඒක වෙන්න පුළුවන්. නැත්නම් එහෙම හිතෙන එක ධාර්මිකව රත කරන්න ඕනේ, යහපාලනයක් ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව පිසු දෙකක් කරන්න ඕනේ කියලා හිතෙන එක මේ කෙලෙසයිත ආයත විතරක් නෙවෙයි සර්වචන් වහන්සේලාත් හිතිලා තියෙනවා. මොකද සර්වචන් වහන්සේ තිබුණේ රජපෞලකනේ. හිතේම හිතනකොට මායයා දැන් තමයි මාන සංයුක්තියක් වෙන්නේ මේක. මායя ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ වඩන ලද සතර ඍද්ධිපාද සහිත පුද්ගලයෙක් ඡන්ද ඍද්ධිපාදය චිත්ත මීමන්සාව විරිය ඍද්ධිපාද වඩන ලද්ද නිසා ඔබ වහන්සේට අවශ්‍ය නම් කොච්චර චිත්ත ශක්තියක් තියෙනවද කියනවා ඉස්සරහා තියෙන හිම පර්වතයේ රත්තරන් වෙන්න කියලා පැතුවොත් රත්තරන් තමයි කියන්නේ. එතකොට <clears throat> සරුවචනාංශේ අර ඇතිවිච්ච පරිවිතක්කයට තමයි මේ පොහොර දාන්නේ. වංශයට ඕනනම් රාජ්‍ය අරගෙන හනන්නෙත් නම් නසන්නෙත් නැතුව නසවන්නෙත් නැතුව ජය ගන්නෙත් නැතුව ජය ගන්නවන්නෙත් නැතුව දුක දෙන්නෙත් නැතුව දුක දෙවන්නෙත් නැතුව කරන්න පුළුවන්. ඒ තබා මේ ඉස්සරහා තියෙන හිමවත පර්වතයේ පවා රත්තරන් කරන්න පුළුවන්. ඒ තරම් ඔබ වහන්සේට මේ චිත්ත ශක්තියක් තියෙනවා. මීමාංශා බුද්ධියක් තියෙනවා. වීරියක් තියෙනවා. ඡන්දයක් ඇති කරගත්තා නම් මේ කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට බුදුරජාණන්සේ කල්පනා කරලා බලනවා මට ආපු විතක්කේට අනුග්‍රහ පිණිස මේ ඇවිල්ලා කවුද උඩගෙඩි දෙන්නේ? කවුද මේක ඉස්සරහට තල්ලු කරන්න කියලා බලනකොට පේනවා මාරමසිනා බලාගෙන ඉන්නවා. මගේ පුංචි ඉඩක් හරි ආවොත් ඒකෙන් එයාගේ කකුලක් දාගන්න ඇතුළට. එයාව ඒ පැත්තට වශී කරගන්න. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පබ්බතස්ස සුවන්නස්ස මේ මුළු පර්වතයේම රත්තරන් වුණත් යාත රූපසකේවලෝ මේ සතරනේ රිණියේ රිදී මුතුමැණික් වලින් මේ මුළු පර්වතය මැව්වත් ද්විත්තාව නාල මේ කස්ස මිනිහෙකුට ඒකත් මදි ඒකට ඇති කියන්නේ නැහැ මේ හිම පර්වතය වගේ එකක් රත්තරන් මිනිමුතු කෙරුවත් මේ කාමේ ඉන්න මිනිස්සයාට මේක ඇති කියන ගතියක් අලං කියන ගතියක් දෙකක් තියෙනවා නම් තුනක් කරන ඉඳලා. ඉදිත්‍ත්වා සමංචරේ මම මේක දන්නවා හැම මිනිස්යාටම තියෙන තෘෂ්ණාවේ කිලෝරක් නැහැ. ඒක මම දැනගෙන තමයි මේ අත්ත කුසලයේ කරන්නේ සමචර්යාව ගෙනියන්නේ කියලා මාරයට උත්තර දෙනවා. ඉතින් ඒක බැලුවොත් ඒ බුදු වෙලා නැති නැත්නම් ධාර්මික ආගමික අදහසක් නැති කෙනෙකුට මේ වගේ අදහස් පහළ වෙනවයි කියන එකයි ඒ වගේ මේ බුදු වෙච්ච උතුමෙකුට වගේ මේ අදහස් පහළ වෙනවයි කියන එකයි දෙක දිහා බලනකොට ඒක නිකන් හරි විනිශ්චය කරගන්න අමාරු වෙනවා මේ අතරමැද ඉන්න අපිට බුදු කෙනෙකුට කොහොමද එහෙම හිතවිලි පහළ වෙන්නේ කියලා. නමුත් මේක වාර්තා වුණේ නැත්තම් මේක මාර සංයුත්තේට සංග්‍රහ වුණේ නැත්තම් අපි කියන්නේ බුදුහාමුදුරන්ට එහෙම හිතවිලි පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරු බුදු වෙලා ඉන්නේ කියලා. දැන් මේක එහෙම නෑ බුදුරජාණන් වහන්සේම කියනවා මට මෙහෙම හිතවිල්ලක් ආවා. රජ කෙනෙකුට රජයක් කරන්න පුළුවන් ද ධාර්මිකව මරන්නෙත් නැතුව දිනන්නෙත් නැතුව ශෝකයක් දෙන්නෙත් නැතුව මරවන්නෙත් නැතුව දිනවන්නෙත් නැතුව ශෝක ගෙන දෙවන්නෙත් නැතුව පුළුවන් කියලා. ඒක සාමාන්‍යයෙන් ඕනම පෞල් කන කෙනෙකුට තමන්ගේ දරුවන් කෙරේ එහෙම පහළ වෙනවා. මරන්නෙත් නැහැ, මරවන්න දෙන්නෙත් නැහැ කාටවත්. මෙයා වෙන කෙනෙකුට දිනවන්න දෙන්නෙත් නැහැ, දිනන්න දෙන්නෙත් නැහැ, දිනවන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම මෙයාට ශෝකයක් දෙන්නෙත් නැහැ, වෙන කෙනෙකුට ශෝක දෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් අපි ඒකට පුංචි පවුලක් හදා ගන්නවා මරණාධාර සමිතියක් හදා ගන්නවා සමිති සමාගම් හදාගෙන ඉතින් අපි පියස්ත හදනවා අපේ සමිතියේ සමාජිකත්වයේ ගත්තොත් කවුරු හරි යාව මරන්න බෑ. මරවන්නත් දෙන්නේ නෑ. ඒ පුද්ගලයාට ජය ජය ගන්න දෙන්නේ නැහැ කාටවත්. එයා අපරාජිත කරන්න ඕන. ඒ වගේම කාටවත් දෙම පරාජය කරන්න ඉඩ තියන්නෙත් නැහැ. ශෝක දෙන්නෙත් නැහැ. ශෝක කරවන්න දෙන්නෙත් නැහැ. චෝක් කරන දෙයක් ඇති කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අපි මට වශයෙන් කියලා හිතාගෙන ඉතින් අපේ පවුල මගේ අය කියලා හිතාගෙන ඉතින් අපි ඔක දිගට දිගට දිගට පතරෝණ එක තමයි අපි මේ සමාජ සේවයේ එහෙම නැත්නම් කරුණාව එහෙම නැත්නම් මෛත්‍රිය කියලා ඕක තමයි අපි හරියට ඉස්සරහින් තියාගන්නේ. ඉතින් ඒක කොතෙක් තුරට මේ ජීවිතයේම නිවන් දැකීමට බලපානවද කියන එක පෘථජනයන්ට අදාළ ප්‍රශ්නයක්. ඒ වගේම බණ භාවනා කරන අපිටත් අදාළ ප්‍රශ්නයක්. නමුත් බුදුහාමුදුරණ කොහොමද මේක බලපාන්නේ? බුදු වුණාට පස්සේ <clears throat> විවේකීව හිමවත් පවෘතේ ළඟ ඉන්නකොට මේ හිතවිල්ලක් ඇවිල්ලා තියෙනවා. මේක ලස්සන තමයි. ඒක බුදුසසුනේ හෙලි කරනවා. එහෙම නැත්නම් හිතන්නේ අපේ ගුරුන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට එහෙම වෙන්නේ එහෙම කරන්න දෙන්නෙත් නැහැ කියලා මේ පස්සේ ලියන පොත්පත්වල ඕව සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේකේ සඳහන් වෙනවා. ඒ දුර්වලකම බලලා මාරේ ඇඟිල්ල දානවා, කකුල දානවා, දාලා කියනවා ඔබ වහන්සේට ඕනේ නම් <clears throat> හිමවත පර්වතයේ උනත් මුතුමැණික් කරන්න පුළුවන්. ඉතින් අපිටත් ඇවිල්ලා හරියට මිනිස්සු කියනවා ඔබ වහන්සේට අවශ්‍ය නම් මේ දේ කරන්න පුළුවන්. ඔබ වහන්සේ කරන්නේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඒ කුසලතාවයේ තියෙනවා. ඉතින් ඒගොල්ලේ කියාගන්නේ Tamange කුට්ටිය කඩාගන්න. <clears throat> අර කේජු කෑල්ල ගන්න කපුට කරන කතාව. වංශයට වෙච්චර කරන්න පුළුවන් අපිට කරන්නේ නැත්නම් අපේ පැත්තට සලකන්නේ මේ පැත්තට සලකනවා නැත්නම් මේක මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් ආදි වශයෙන් নানা ප්‍රකාර දේවල් කියනවා. ඒකත් සරුවච්චන්හන්සේගේම චරිත ලක්ෂණයක් විදිහට පෙන්වොත් සරුවච්චන්සේ සඳහන් කරනවා මට තේරුණා බෝසත් කාලෙදීම ලොකුම සම්පත්තිය තමයි විවේකේ. මිනිස්සු නිතරම වටේ කරකිනවා. කොච්චර කිව්වත් මොන උපක්‍රම කරුවත් කවුරු හරි නැති වෙලාව බලලා ඇවිල්ලා කතා කරනවා. ඉතින් මම මේක යම් ප්‍රමාණයකට ජයගත්තාම එහෙම නැත්නම් මම මගේ විවේකයේ ප්‍රතිසල්ලානේ මේ දවස්වල පල්ලෙහා කතා කරන්නේ තේ සූත්‍රය. ප්‍රතිසල්ලානේ වඩාගත්තට පස්සේ බොහෝ රාජරාජ ඇමැතිවරු බොහෝ තිත්‍ය තිත්‍ය ශාවකයෝ මාව දකින්න කැමති වෙනවා. ලෝකයා ඉන්නේ පුළුවන් තරම් සෙනගත් එක්ක ඉන්නනේ. අනේ මේ මිනිස්සයා නෑ මේ මිනිස්සයා පැත්තකට වෙලා අයිනක් අල්ලගෙන ඉන්නවා කියලා පටිසල්ලාණයට කැමැති බව ජයගත්තොත් බොහෝ රාජරාජ ඇමැතිවරු තිත්‍ය තිත්‍ය ශාවකයෝ මාව වට ගන්නවා. හර්මශරා තිබුණු සාමාන්‍ය මිනිසුත් එක්ක තිබ ඇසුරට වැඩිය දැන් ඇසුරු කරන්න ලැබෙන්නේ ওই රාජරාජ ඇමැතිවරු. අන්‍ය තීර්ථකයෝ සහ ත්‍රිත්‍ය ශාවකයෝ. ඉතින් මම බැලුවා දැන් අලිමදුවට හරක් කියලා. මම කෙරුවේ ඒගොල්ලන්ට පවිවේකතාවය ගැන පටිසල්ලාණය ගැන බණ කියන්න පටන් ගත්තා. ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා ඕගොල්ලෝ විවේකේ හොයන්න. කියන්නේ මයිලකට එන්න එපයි කියලා. තමන්ගේ වැඩක් බලාගන්න කියන එකයි. ඉතින් ඒක කියනකොට ඒක බණ ඇහුණා නම් ඒ මනුස්සයා ඥානවන්ත නම් එයා දැනගන්නවා බුදුහාමුදුරගේ පණිවිඩය අපිට ලැබුණා. උඹ උඹේ වැඩක් බලාගන්න කියලා. ඒක මෝඩයෙක් නම් <clears throat> මොකද කට අරගෙන බලන් ඉන්නවා. ශාන්ත හිත આવුත් කොයි වෙලාවටද ඉන්න පහසු කියලා අහනවා. මේ දැනුත් යවන්නයි ඕනකම තියෙන්නේ. නමුත් තමයි කියනවා අද ටිකක් <clears throat> කරදර වෙන්න ඇති. මම හිතලා න්යාවේ ඔබ වහන්සේ හම්බ වෙනවා කොයි වෙලාවටද එන්නේ. එන්න එපා. එහෙම එන්න ඕන කමක් නැහැ. අපි හැම වෙලාවෙම බණ භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, බණ කියනවා. ඉතින් ඒවයි ඉතින් කතා කරන්නේ. හරියන්නේ නැහැ. ඉතින් සායේ ප්‍රතිසල්ලානේ හොයන්න ගත්තාම ඉතින් අපිත් අර පරණ කර්ම රැස් කරලා ඇතිනේ. මේ විවේකයේ ඉන්න අයට කුත්තු කරලා ඇතිනේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කරන්න ගියාට කවුරු හරි ඇවිල්ලා පොඩ්ඩක් විවේක වෙනකම් බලන් ඉඳලා අවස්ථාව ගන්නවා. ඉතින් ඒක බුදුහාමරණත් වෙලා තියෙනවා. ඒක බුදුජානකසේ ශ්‍රාවකයන්ට මතක් කරනවා විවේකේ හොයපල්ලා පටිසල්ලානේ හොයපල්ලා වරණ්‍යගත වෙයල්ලා කියලා කියනකොට ඒක සාර්ථක වුණත් විශාල පිරිසක් ඉන්න හැම විවේකයෙන් ඇසුරු කරන අය ඇසුරු කරන්න කැමතියි. අපි හරි ආධ්‍යාත්මික අපි විවේකයට කැමති ඔබ වහන්සේ විතර හරියට එහෙම චරිතයක් ගත කරන්නේ ඔබ වහන්සේ බොහොම සාර්ථකව මේක කරනවා ඒ නිසා මට පොඩ්ඩක් හම්බෙන්න බැරිද ප්‍රශ්නක් අහන්න බැරිද කියාගෙන එමේ ඊට ලඟ වෙනවා ඉතින් ඒක නිසා මේ පැත්තට යන කෙනාටත් ප්‍රයෝගශීලී වෙන්න වෙනවා. උපක්‍රමශීලී වෙන්න වෙනවා. නැත්තම් පුදුමාකාර ඈත පළාත්වල ඉඳලා ඇවිල්ලා මේ හොඳටම තක්මුක් වෙලාවේ මට විනාඩියක් මට පොඩ්ඩකට වඳින්න මට පොඩ්ඩකට පිරිකරක් පූජා කරන්න කියලා ඉදිරිපත් වෙනවා. මේ මොනවාරි කිව්වොත් වඳින්න ගිය දේවල් ඉහි කඩා වැටෙනවා වගේ මේ හාමුදුරුත් එක්ක කරන්න බෑ. හාමුදුරුවෝ ළඟට යනකොටම කෑ ගහනවා. මේ වඳින්නවත් දෙන්නේ නැහැ කියලා ප්‍රශ්න. ඉතින් එතකොට පරිසල්ලාන කතාවෙන්, අවිවේක කතාවෙන්, විරියාරම්භ කතාවෙන්, ශුන්‍යාගාර කතාවෙන් ඊට කතා කරලා කියන්නේ මෙච්චරයි කියන්න තියෙන්නේ. කරුණා කරලා මෙච්චර අමාරුවෙන් මේ මහන්සියෙන් ඉන්න මගේ මේ විවේකයට බාධා කරන්න එපා. ඒ බව හැංගිලා ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඒ කරන වෙලාවක කරගන්න කියලා. කරන්න බෑ. කරන්න බෑ. මොකද අපිත් එහෙම විවේකීව ගත කරන අය දඩයන් කරලා ඇති ඉස්සර කාලේ. ඒක අපේ අහිංසක ප්‍රයත්නයක් නේ. කවුරු හරි ආධාත්මික ජීවිතයක් ගත කරනවා නම් අනේ ආදර්ශයක්වත් ලැබෙනවා කියලා පොඩ්ඩක් ලඟ වෙනවා. ඒක ඒකේ නැත්තකටම ලාභයක්ත් තියෙනවා. නමුත් ඒ විවේකය හොයාගත්ත කෙනාට තේරෙනවා ඒක කොච්චර උපයාගත්තත් අරසා කරගන්න අමාරුයි. ඉතින් පරමාදර්ශයක් සරුවචන්සේ පෙන්ලා තියෙනවා හොඳට කියවපු කියවනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතෙත් ඒක තිබිලා තියෙනවා. එයා හැම වෙලාවෙම ඔය සිනග අතර ඉඳලා නෑ. ඊටාම දුප්පත් මිනිසු ගාව ඊටාමත්ම දුගී දුප්පත් තැනකට ගිහිල්ලා කියන දේ හදා බෙදා ගන්න කරලා තියෙනවා. සාමාන්‍ය ආම්දු කෙනෙක් කියලා දකින්න බැරි විදිහේ ඊටාමත්ම මේ ඉහළ පන්තිය ඇසුරු කරන වෙනුවට බොහෝම දුක්ඛින් දෙන ආයත් එක්ක දෙන්න දෙයක් නැහැ ඇසුරු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම දවස් 40ක් මට මතකයි ජේසුස් වහන්සේ මාර්යා විසින් පරීක්ෂා කරලා තියෙනවා. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාවකට යොමු කරවලා තියෙනවා. ඉතින් මෙයා ඒක කාගෙන ඉඳලා තියෙනවා. ඒ ඉන්න වෙලාවක සාතන් ඇවිල්ලා කියලා තියෙනවා ඉස්සරහා තියෙන කඳ පාන් කරලා පාන් කියලා බවන්නේ කියලා ඔබ පුළුවන් නම් ඔබ මේ දේව පුත්‍රයා නම් අර ඉස්සරහා තියෙන කඳ පාන් කරන්නයි කියලා. පාන් ගණන් ඇති ඒ කාලේ මම හිතන්නේ. ඒ යේසාරිකලු පාන් වලින් විතරක් මිනිසුන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මට ඒව කරන්න ඕන කමක් නැහැ. පාන් తీරන බටර් තියෙන්නත් එපායි. ජෑම් තියෙන්නත් එපායි. නිසා මිනිස්සයා පාන් වලින් විතරක් ජීවත් වෙන්නේ නැහැ කියන එක කියලා මාර්යාගේ පස්සෙට අහුවෙලා නැහැ. මේකෙදි කියන්නේ ඉස්සරහ කන්ද රත්තරන් මිනිමුතු කරන්න කියලා. බුදුජානනාංශය දෙන උත්තරේ තමයි ඔය කන්ද වගේ දෙකක් නැව්වත් රත්තරන් මිනිමුතු ලැබුණත් ඒ මාසයට ඇතිවීමක් නැහැ. අනං නැත්නම් ප්‍රමාණවත් කියන ගතියක් නැහැ. ඒක දැනගෙන මම මේ සමචරියාව ගත කරනවා. මට හම්බෙන දේ මම යැපෙනවා. මම කාටවත් සන්තෝෂ කරන්න යන්නේ නැහැ. මොකද සන්තෝෂ කරන්න බැරි පරට්ට හිතක් තියෙනවා. අද දෙමාපියෝ කොච්චර උත්සාහ කරුවත් සන්තෝෂ කරන්න දරුවෝ හිතා ඉන්නේ මේට වැඩිය මට තාත්තට අම්මට කරන්න පුළුවන්. ඒගොල්ලෝ මට සලකන්නේ නැහැ. එහෙම නැත්නම් නංගිට සලකනවා මට සලකන්නේ නැහැ. නැත්නම් අයියට සලකනවා මට සලකන්නේ කියලා. ඒ ඔක්කොමලා ඉන්නේ ද්වේෂයෙන්. හැම දරුවෙක්ම ඉන්නේ ද්වේෂයෙන්. රජය පුළු පුළුවන් විදිහට කරන ඇති. සමචරියාවක්. නමුත් එක එකනා කියනවා අපි ඡන්දෙ දුන්නේ නැහැ ඒ නිසා අපිට සලකන්නේ. අපි දුප්පත් නේ අපිට සලකන්නේ. එතෙන් ඡන්දෙ දීපුවයි කියනවා මෙච්චරක් ඡන්දෙ දීලා අපිටත් කරන්නේ නැහැ. එතෙන් මට බලේ තියෙනවා නිලේ තියෙනවා අපිට සලකන්නේ නැහැ. කිසිම කෙනෙකුට එහෙම සන්තෝෂ කරන්න පුළුවන් ගතියක් නැහැ. සන්තෝෂ නොකර ඉඳත් බෑ. මොකද රහත් වෙච්ච අය නෙවෙයි ප්‍රජ වෙලා තියෙන්නේ. ඉතින් ඒ தත්ත්වදියා බලනකොට මේ දේශපාලන වේදිකාව එහෙම නැත්නම් මේ බලකාමයේ තියෙන අධ්‍යාපන ශාස්ත්‍රය එහෙම නැත්නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය එහෙම නැත්නම් මේ අධිකරණ ශාස්ත්‍රය ගත්තාම අම්මුම විකාරයක් දුවන්නේ. ඌව නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුළුවන් නම් ඕවට සම්බන්ධ නොවි මේ තමන්ගේ වැඩක් බලන සමචරියාව කියලා එකට කියන්නේ අත්ත කුසලයේ කියලා කියනවා අත්තචරියාව කියලා කියලා කියනවා ඒකෙදි මේ යම් වෙලාවක කරුණාවක් මෛත්‍රියක් ඇති වුණොත් අනේ සත්තු මරන්නෙත් නැතුව මරවන්නෙත් නැතුව ජය ගන්නෙත් නැතුව ජය ගන්නවන්නෙත් නැතුව ශෝක දෙන්නෙත් නැතුව ශෝක දෙව්වන්නෙත් නැතුව ඉන්න කියන මේ පුංචි කරුණාවත් හිතක් හිතට පහළ වුණොත් ඒක මායයට ලොකු ප්‍රස්තාවක් වෙනවා. එයා ඒකෙන් ඇවිල්ලා හොට දානවා. ඒකල කියනවා ඔබතුමන් ඔබතුමා වහන්සේ මේ ඉස්දිපාද හතරම බඩලද්දෙක් ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ වහන්සේට ඕනනම් මේ ඉස්සරහා තියෙන කන්ද රත්තරන් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවක් මොන බිස්නස් එක කරන්න ගියත් හරියනවා. නසත්‍රේ කරන්න ගියත් හරියනවා. ඇස්තෙදකම කරන්න ගියත් හරියනවා. වෙදකමක් කරන්න ගියත් හරියනවා. පිරිත් නූල් ගැට ගන්න ගියත් හරියනවා. මහානකම ඇර. මහානකම විතරයි කරගන්න බැරි අනික ඕනේ බිස්නස් එකක් කරනවා. ඉතින් අපි ඒ එහෙම බිස්නස් කරන කට්ටිය සංඝයා ගියොත් එක්ක එන වලි. එන ෆයිට් එක අපි කිව්වොත් වැඩේ හරියනවා. අපි කර දුන් ගුරුතුමක් වැරදි නැත. හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමේ. සුචිත්ත වතක සුවඳ දූපේ. ප්‍රසිද්ධ හැමදාම පත්‍රේ තියෙනවනේ ඔක. ආවල් තන තිස්ස හිමි. දැන් ඒ හිමි ඉන්නා තාම සිවුරු ඇරලා ඔළුව කෑල්ල නැතුව මූණ පේනවා. තාම ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා. ඉතින් ගියෝ පරාදයි. හැබැයි හාමුදුරන්ගේ මහානකම නැහැ. මේ මහානකමයි ඔය කියන කරුණාවයි දෙක සම කිරීමට තමයි සමචර්යාව කියලා කියන්නේ. ඒකට කරුණාවේ ප්‍රඥාවයි සම වෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ තමයි ප්‍රසිද්ධම. ඉතින් බුදුජාන් වහන්සේටත් එහෙම බුදු වුණාට පස්සෙත් මේ වගේ පරිකල්පනා පහළ වෙනවා. හැබැයි වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා මායාවිල්ලා කුත්තු කරනකොටම මේ අසවලෙක් කියලා දැනගන්නවා. ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. වැරද්ද හෝ හිත පිට ගිය බව දැනගත්ත ගමන් කොච්චර ඉක්මනට නැවතත් අර හිතපු තැනට නැත්නම් මූල කර්මස්ථාන නැත්නම් සර්වඥාන්සේගේ සර්වඥ කෘත්‍යයට ගන්න පුළුවන්ද කියන එක තමයි බුදුජානනාංශගේ සුවිශේෂී හැකියාවක් තියෙන්නේ. දැන් මෙතන තියෙන සුවිශේෂත්වය තමයි එහෙම වෙලත් ඒක හෙලි කරනවා. මටත් මෙහෙම පරිකල්පනාවක් ආවා. ඒ කල්පනාවත් හරිම තාර්කික කල්පනාවක්. එතකොට මාර්යාවිල්ල මෙහෙම අත් උදව් දෙන්න ලෑස්ති වුණා නැත්නම් මට උදව් කරන්න ලෑස්ති වුණා. මේ වගේම තවත් සූත්‍රයක් තියෙනවා. ඒකෙදී මාර්යා කියන මාත් වෙන උදව් කරන්න මං කිව්වේ ඒකනේ ගිහිගේ අතරින් දෙපයි කියලා. ගිහිගේ හිටියනම් එම රාජ්‍ය දීලානේ තිබ්බේ. කියනකොටම බුදුරජාණන්සේ දැනගන්නවා. දැන් අපේ කට්ටියට හිතෙන්නේ දැන් මේ මාර්යා තමයි මම රාජ්‍යය ගත්තොත් අගමැති තනතුරට ඉච්ඡන්න හදන්නේ කියලා. අපි මාර්යාට කටක් දාගන්නවා. අපි දන්නේ මේ මේ එන්නේ විනයක් කටින්ද කියලා. අපිට හිතෙන්නේ මේ ඇත්ත පරිකල්පනාවට උඩගෙඩි දෙන සහචරයෙක් හිටියයි කියලා. ඉතින් ඔන්න ඔය දෙක තේරුම් ගැනීමේදී බුදුහාමුදුර අපිට උදව් කරන්නේ නැහැ. උදව් කරන්න බෑ. ඒක වෙනකොට තමන්ම තමන් ගොඩ යන්න ඕන. හැබැයි විච්ච සිද්ධි එහෙම නැත්නම් සර්වචන්නාංශේ පදනම් කරගෙන විච්ච දේවල් හෙලි කරලා තියෙනවා. මුලී ඇත්තෝ භාවනා කරන ගමන් මේවා දැනගන්න ඕනේ. විවිධාකාර ප්‍රොජෙක්ට්ස් වලට එනවා. එනකොටම හරි ගියොත් අපිට සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ මායя දිල්ලා තියෙනවා. එනකොටම දැනගත්තොත් උඹ ගිහි ගිය අතාරපු කෙනෙක්. ඔබ බණ භාවනා කරන කෙනෙක්. ඔය හිතවිලි එන එක නම් ඔබට මේ බුදුහාමුදුරට සිද්ධ වෙනවා. ඕකට ඔටුරු පළඳින්න යන්න එපා. ජයපැම්බොන්න යන්න එපා. ඒකට මේ වට වෙලා උදව් කරන කට්ටිය යාළුවෝ මිත්‍රයෝ කියලා හිතන්න එපා. ඒකට තනිකර මාරපක්ෂිකයි. ඒ නිසා නැවතත් අර හිතපු සතියට සතිය හරිම කම්මැලි දෙයක්. සතිය හරිම නීරස දෙයක්. අරේන වෙන හිතවිලි එහෙම නෙවෙයි. ඒකට තටු ඇවිල්ලා තියෙන්නේ අපි ආශරණ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒක අදාළ වෙන්නේ නැහැ. ওই වීතික්‍රම කෙලස් භූමියේදී අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ පරිඋත්ථාන කෙලස් තියෙන චිත්ත ශික්ෂාවේදී සමාජ ශික්ෂාවේදී ටිකක් වැදගත් වෙනවා. එනකොට දැනගන්න එක. මේ ඉන්නේ අසවලා. ඒ ඉන්නේත් මගේ දුර්ලකමක් දැකලා. මගෙන් පොඩි ඉඩක් හම්බුනාට පස්සේ තමයි එයාට ඔළුව දාන්න නැත්තම් එයාට එන්න බෑ. එහෙම නැත්තම් ඉබ්බා කට්ටෙන් එළියට ආඳු දැම්මොත් තමයි මරන්න පුළුවන්. අතුලේ අකුලගෙන ඉන්න තාක්කල් වැස්සත් පෑවුවත් වතුරට දැම්මත් කොට තිබ්බත් මුකුත් කරන්න බෑ. අනු දැම්මොත් තමයි කවට හරි පුළුවන් බෙල්ල කපන්න හරි මොනවද කරන්න. ඉතින් මම මේ කෑවේ මේ අඬු පුප්පන්න ගිහිල්ලා තමයි කියලා තේරෙනවා තේරුම් ගන්න වෙනවා ඔය මේ පරිඋත් ทาน මට්ටමේ. ඊට පස්සේ අනුසේ මට්ටමේදී මෙච්චරමයි භාවනාව කියන්නේ. ඒ තමයි සූරංගම සූත්‍රයේ අවස්ථා 50කට පෙන්ලා දෙනවා. මෙන්න මේ වගේ උපක්ලේශ පහළ වෙච්ච ගමන් ඒව අතීති විහිදි බැවෙන්න පටන් ගන්නවා. තටු විදාගෙන පියාසරන්න පටන් ගන්නවා. ඒ පියාසරන්නේ ආපු මුල් අදහසම නෙවෙයි මායාවේ සහයෝගයත් ඇතුළු. ඉතින් එයා හිතන්නේ නැහැ ඒතකොට මාරේ කියලා. එයා හිතන්නේ මේ කාටවත් තේරෙන්නේ නැති විශාල සත්දහසක් මගේ ඔළුවට ආවා. දැන් නම් ඒක ක්‍රියාත්මක කරන්න වෙලාව. දැන් නම් මට මාරයක් තියෙනවා අමාත්‍ය මණ්ඩලේ කරගෙන යන්න පුළුවන්. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මේක උඹ වහන්සේට ගැළපෙන්නේ නැහැ. මේක අදායිත කියනවා මේ උඹ පැත්තකට යා හිටපන්. උඹට මං වගේ තැනකට ඇවිල්ලක් නැහැ. මේ මට කරන්න පුළුවන් වැඩක් මම කරනවා. මොකද ඒකට මාතේ ඇවිල්ලා අපිට මේ අත්තට අත දීලානේ ආනේ කටයුත්ත උගන්වන්නට කිසි ගුරුවරයෙක් පෙළඹෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක කියන්න ගියොත් ගෝලයා හිතනවලු ගුරුන්වහන්සේ ඊර්ෂ්‍යයි කියලා මට. උන්වහන්සේට ඇති වෙන දේවල් මේ මම බලක්කන එක විතරයි කරන්න කියලා. <clears throat> එහෙම නැත්තම් හිතනවලු මේ මගේ ගුරුන්වහන්සේ ගුරුහාමුදුරුවෝ මන්තරම් භාවනා කරලා නැහැ. ඒ නිසා එයා තාම මාවදියා කිරිබන දරුවෙක් වගේ තමයි බලන් හදන්නේ කියලා ඒ කතාවල් කියලා දෙන්න ගියාම ඒ ඒ ශිෂ්‍යයා ඒ ගුරුවරයා අතාරින්න ලෑස්ති. ඒ කමටහන අතාරින්න ලෑස්ති. ඒ භාවනා මධ්‍යස්ථානයේ අතාරින්න ලෑස්ති. ඉතින් එතකොට ගුරුවරයා දැනගන්න ඕනේ මේ මගේ දෝෂයක් මේ ගෝලයාගේ දෝෂයක් නෙවෙයි මගේ දෝෂයක් නිසා තමයි මේ අතකසා දාලා යන්නේ. මේ හිතපු මිනිස්සෙක් නේ. අතකසා දාලා යන්නේ මේ අතරමැදි මොකක් හරි sannivedana ප්‍රශ්නක් තියෙනවා. ඒක එතකොට ගුරුවරයාට කර්මස්ථානයක් වෙනවා. අන්නේ කර්මස්ථාන මතු කරගන්න හැටි තමයි ඒ සූරංගම සූත්‍රයේ 50 ආකාරයකට පෙන්ලා දීලා තියෙනවා. ඒකේ ඔය රූපයේ සම්බන්ධ ටික, වේදනා සම්බන්ධ ටිකෙන් සෑහෙන කොටසක් විසුද්ධි මාර්ගෙත් තියෙනවා. සංඥා සහ සංස්කාර සම්බන්ධ කොටස් ටික ලියවිලා තියෙන එක සිංහල එක කියුවත් ඉංග්‍රීසි එක කියුවත් තේරෙන්නේ නැත්තර. ඉතාමත් গুপ্ত භාෂාවකින් ලියලා තියෙනවා. ඉතින් ඒක <clears throat> කියවලා බලනද අමාරුයි ඔය කායනුපස්සනා වේදනානුපස්සනාවේ යම් අත්දැකීමක් නැති කෙනාට. කායනුපස්සනා වේදනානුපස්සනා යම් අත්දැකීමක් ඇති කෙනෙකුට කියුවේ නැත්තම් පාඩුයි. ඒ අත්දැකීම් නැති කෙනාට කියවුවොත් පාඩුයි. නිසා අපි සාමාන්‍ය තේරවාද පොත්වල කියන ওই පොත් කියවන්න යන්න එපා. ඌවා කියවොත් එහෙම මේ ඒවා ගැළපෙන්නේ කියලා තහනම් කරලා තියෙනවා. ඉතින් මං කියනවා ඒ ගුරුවරු භාවනා කරපු නැති ගුරුවරු කියලා මාත් අර ලොකහමරු කියපු කතාවක් තමයි කියනවා. හොඳ වෙලාවට නරක වෙලාවට මං එකෙන් පටන් අරගත්තේ. එනිසා මම බුද්ධ ආගම අඳුනගත්තේ නැහැ. මොනවාගේ වංචනික ධර්මත් එක්ක, ඒ ෂටගතිත් එක්ක, මායාවේ ගතිත් එක්ක, එහෙම නැත්නම් අපි කියනවා ඒවට වංචනික ධර්ම කියලා. මම දැන් මං ගැන කොච්චර මයි ළඟ තියෙනවද කියලා බලපුවාම ඒක බලන්න මේ කණ්ණාඩියෙන් බලන්න ඕනේ. හිතට පේනවා අපිට ගුරු හරුකම් දෙන කට්ටිය කා ඒවා ඊටත් වැඩිය තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා ලොකු සර් වේවරක් කරන ආවා වගේ කතා කරනවා. ඒත් ඒගොල්ලන්ට ඒක ප්‍රසිද්ධ සාකච්ඡාවට ගන්න බැරි තරම් නිහතමානීකමක් නැහැ. මේ පොත්වල එහෙම නෑ ගත්තාම ඕනම කෙනෙකුට හරිම නිහතමානී ගතියක් ඇති කළ දෙනවා. එහෙම නැත්නම් හරිම సౌందర్యාත්මක ගතියක් ඇති කළ දෙනවා. අපි ඔක්කොම ඉන්නේ එකම වැරද්දේ. දන්න කෙනෙක් ඉන්නව නොදන්න කෙනෙක් ඉන්නවා. වැරද්ද වුණත් දන්න කෙනා හොඳයි නොදන්න කෙනාට වැඩියි. ඉතින් ඒ නිසා විපස්සනාවෙන් කරන්නේ තමන්ගේ වැරදි ටික දැක ගන්න එක. ඉතින් ඒ දැක ගැනීම සඳහා සරුවචනංශේ පාරමිතා පුරණ කාලේ කරපු පුණ්‍යක්‍රියා විතරක් නෙවෙයි බුදුන් වහන්සේ පස්සේ ඒ ඇති වෙන සිද්ධි මේ ඉගෙන ගන්න අයගේ පහසුව පිණිස වාර්තාගත කරලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට රහත් වෙලා නොහිටියත් ආනන්ද ස්වාමීන් වහන්සේට මේකේ වටිනාකම තේරිලා තියෙනවා. තේරිලා උන්වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට මේවා ඇතුල් කරලා තියෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් කිරුවනම් මාර්ග සංයුත්තේ අයින් කළා දායි. මොකද බුදුරජාණන්සේට කොනහන වැඩනේ තියෙන්නේ. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේට එහෙම කොනහන වැඩ තියෙනවා කියලා චරිත කතා ලියනා ලියන්න කැමති නෑනේ. මේක බුදුහාමුදුරු ලියපු එකක් නෙවෙයිනේ. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරපු එකක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මම ඇතුල් කරේ උන්වහන්සේට තාම රහත් නොවුනත් මේ පිළිබඳව වටිනාකමක් තිබිලා තියෙනවා. අපි වගේ අවුරුදු 2500කට ආයෙකට පස්සේ කට්ටියක් මේක අහලා විනීය ජනතාවක් මේක අහලා ප්‍රයෝජන ගනීවි කියලා. නැත්තම් ඒ කාලෙ වෙනකොටත් භාවනාවක් තියෙයි. ඒ භාවනා යම් යම් මට්ටමට ආපු අයට මේක ගෝචර වෙයි. සමචර්යාව මොකක්ද කියලා දැනගන්න ප්‍රයෝජනවත් වෙයි කියලා උන්වහන්සේලා කියලා තියෙනවා. මේ දෙවෙනි ධර්ම සංගායන තුන්වෙනි ධර්ම සංගායන ඔක්කොම හිටපු රහතන් වහන්සේලා අර සම්ප්‍රදාය රැකගෙන ආවා. ඉතින් ඒ නිසා අපිට අත කරුණු තියෙනවා. මේ සාමාන්‍ය බණකට කවුරුත් ගන්නෑ. පොතක් බලනකොට මේ පිටුව පෙරලෙන්නෙත් නෑ. පෙරලෙන්නේ මහා සංයුත්ත පැත්ත නෙවෙයි, දේවතා සංයුත්ත වගේ දේවල් තමයි ආසාපේ. මහරයගෙන අහන්න කැමති නෑනේ. නමුත් බුදුරජාණන් ශ්‍රමේවා එහෙම මේවා කියන්න එපා මහන්නේ උඹලට විතරයි මේ කාටවත් දෙන්න එපයි කියලා එහෙම නීති දාලා නැහැ. බුදුසසුනේ වෙච්ච සිද්ධිය. හැබැයි මායාට එතෙන්දිම කට උත්තරයක් දෙනවා. එයා නටන ජවුසම දැකලා එතෙන්දිම කට උත්තරයක් දෙනවා. යෝ දුක්ඛ මදක්ඛි යතෝ නිදානං. අර ගාථාට පස්සේ මේ ගාථා වෙනවා. කාමේසු සෝජන්තු කතං නමෙය යම් කිසි කෙනෙක් මෙවැනි දුකකට මෙවැනි පරිකල්පනාවට මෙච්ච විතක්ක වලට මෙවැනි ප්‍රපංච වලට නිදාණය දන්නවනම් ඒක න කවදාකවත් මේ ආශාවට බාහිර වස්තු ගැනට බාහිර වස්තු වලට නැමෙන්නේ නැහැ මෙවැනි පරිකල්පනා ඉන්න මෙවැනි දේවල්ට ආශාවට ඇති වෙන්න හේතුව Taman තුල තියෙන කාම ආශාව එහෙම නැත්නම් යට යට ගිය කාමාශව. එහෙම නැත්නම් පරිඋත්ථාන වෙච්ච කාමච්ඡන්ද. එහෙම නැත්නම් කාමීච්ඡාචාරය. Taman ළඟ කාමේ තියෙන තාක්කල් ඔය මොන දෙයක් ආවත් අපි කිපෙනවා. ඒක නිසා මේ නිදාණය දන්නවනම් ඒ කෙනා ඒ කාමයේ සන්තරපණී කිරීම සඳහා බාහිර වස්තු හොයාගෙන යන්නේ නැහැ. බාහිර වස්තු දිහා නැමෙන්නේ නැහැ. උපදින් විදිත්වා සංඝෝති ලෝකේ. මේ ලෝකේ තියෙන මේ උපදී තියෙන කෙනාට තමයි රැස්වීම තියෙන්නේ. උපදී තියෙන කෙනාට තමයි සමිති සමාගම් තියෙන්නේ. කට්ටියත් එක්ක එකතු වෙන්නේ. එකතු වෙන සංඝ කියන වචන තමයි. සංඝ කියන්නේ කට්ටිය එකතු වෙනවා. ඒක වෙන්නේ උපදී තියෙන අයට. ඒගොල්ලන් තනියම ඉන්න බෑ. අපි ගත්තොත් හරක් රැණක්, එළු රැණක්, මයිනෝ රැණක්. ඒගොල්ලෝ එකට ඉන්නේ ඒගොල්ලන් තනියම ජීවත් වෙන්න අමාරුයි. කට්ටියත් එක්ක ඉන්නේ. ඉතින් අපි හිතන කාරි ප්‍රජාතන්ත්‍රවාදී බොහොම ලස්සන සමිතියක් එතන තියෙනවා කියලා නෑ බය තියෙන්නේ. ඒකයි බණ භාවනා කරන අය පවා අනික් කට්ටිය ඇසුරට කැමති වෙනවා නම් එයාට උපදි තියෙනවා. එයා මේ ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳෙනවා. උපදි නැත්තම් දැඳුනක් ප්‍රශ්නයක් නෑ. එයාට නැතත් ප්‍රශ්නයක් නෑ. තස්සේව ජන්තු විනයාය සික්ඛේති. ඒක දන්න කෙනා මේ ලෝකයා හදන්න හෝ ලෝකයා නොමග යවනවායි කියන්න හෝ බාහිර සුඛෝපභෝග වස්තු හොයන්න හෝ දඟලන්නේ නැහැ. Tamange හිතේ තියෙන කාම ආශව කාම අනුසය දිහා බලන්න. ඉතින් ඒක අපි සෑහෙන දුරට ඒ පරිඋත් ทาน සිදුවෙන කාම මිත්‍යාචාරයේ කාම ආචාර අපි පොඩක් අතහැරලා තියෙනවා. අපි ජය අරන් තියෙනවා. ඒගොම අපි අරමුණේ හිත පවත්තන සතිය හිත පාත්‍රණලයි කාම ඡන්දයත් ඒකෝදි භාවයෙන් අපි අයින් කළා තියෙනවා. වරින් වර අපි ලබනවා. නමුත් යට තියෙන කාම අනුසය, කාම රාග අනුසය, එහෙම නැත්නම් යටින් දුවන මේ කෙලෙස් සූක්ෂම කෙලෙස් තියෙන බව හෝ නැති බව හෝ දන්නේ නැහැ. ඒ නිසා අපි ඉඳලා හිටලා අර යටිපහුව කරපු පරිඋත් ทาน කෙලෙස් වලට අහු වෙනවා. සමාජලාට විචක්‍රමණයක් වෙනවා. ඉතින් ඒ වුවට විචක්‍රමණයට හේතු වෙච්ච බාහිර වස්තුවට දොස් කියචයි නැතුව නැත්නම් ආරදී කෙරුවොත් මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි, බේක කෙරුවොත් පුළුවන් වෙයි කියලා බාහිරේ හොයනවා වෙනුවට තමන්ගේ අර ඇතුලේ තියෙන කාමරාග අනුසය, පටිඝ අනුසය දැක ගන්න කටයුතු කරන එක තමයි මේකෙන් අදහස් කරන්නේ ඒක සම්පූර්ණ වෙච්ච උතුමේ තමයි බුදුහාමුදුරුවෝ. නමුත් ඒ මට්ටමට ආපු නැති කෙනාට මේක හරිය නීරසයි. බණ අහෙන් ආන්න හිතෙන්නෙත් නැහැ. තේරෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඔළුවට උඩින් යනවා වගේ. ඉතින් එහෙම බණ කියන්නත් හරි කම්මැලි. ඒකයි මේ මිනිස්සු ජනප්‍රිය බණ කියන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේට උනත් මේ බණ නොකියන්න හිතුනේ කල්ැතුව. අපි කියනන් කියාවි ඇත්ත ස්වාමීන් වහන්සේ බණ කියලා වැඩක් නැහැ ඔබ වහන්සේක වැඩක් බලාගන්න කියලා කියයි. අපි කිය මොකද අපිට බණ නැත්තම් අපිට ඕන දෙයක් කරන්න ඉන්න පුළුවන්. නමුත් බ්‍රාහ්මණ සාම්පති බ්‍රාහ්මණයට තමයි ඔළුව මඤ්ඤම් වෙලා ගිහිල්ලා බුදුහාමුදුරන් කියලා තියෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ බණ අහන්න කැමති කට්ටිය ඉන්නවා. සමහරන්ගේ කෙලෙස් අඩුයි. උන්වහන්සේලා විනය කල්පනා කරලා බණ කියන්නේ කියලා. අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ හැම විද්‍යානුකූල සොයා ගැනීමක් කරපු හැම විද්‍යාඥයෙකුටම බැරිලා තියෙනවා. මීයාකාට පිස්සු ගමන්න කාලා බුදිය ගන්න බැරුව මේ එක එක දේවල් හොයාගෙන සූත්‍ර හදිස්සලා තියෙනවා අපි ඔකට බඩම් කරනවා. ඒකල විවාහ වලට ලියන්න ඕනේ. ඒකම කරලා පෙන්වන්න ඕනේ. ඒකේ අම්මට කියලා ජාතකේ මතක් කරලා තමයි බලන්නේ. ඒක අපිට තේරෙන්නේ නැතිකමද? ඇත්තටම උන් අමනියෝද කියන්නේ මට තාමත් හිතා ගන්න අමාරුයි. බුදු බුදුන් දැක්කනේ බුදුහාමුදුරු ඉන්න බව දැක්කට පස්සේ පේනවා මේ බයියෝ මොනවද මේ අපිට උගන්වන්න හදන්නේ කියලා. ඒ නිසා මෙවැනි ධර්ම දේශනා කරනකොට දේශකයන් වහන්සේට හරි වෙහෙසයි. මොකද මූණවල තියා බලනකොට පේනවා ඔක්කොම නිකන් නිකන් පාණ්ඩු රෝගෙන් බෙල්ලා වගේ. යම් ප්‍රමාණයක් ඉන්නවා මේව අහගෙන ස්තුති කරන අය. ඉතින් ඒ නිසා මේ මේ පස්සේ මේ සූත්‍රයේ දේශනා කරපු මේ සූත්‍රයත් එක්ක සමානව බුදුන්සේ සඳහන් කර දෙනවා නැති කාමා යಾನි චිත්තානි ලෝකේ. මහන්නේ මේ ලෝකයේ තියෙන විචිත්තත්වය නෙවෙයි කාමයේ කියන්නේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. එයා එයාගේ අදහස් වලටයි කැමති. එයාගේ සංකල්පනා වලටයි කැමති. විතක්ක වලටයි කැමති. ඒක සඳහායි මේ මනුස්සයා මේ පණේපා කියන්න නටන්නේ. එයා එක පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන සුන්දර වස්තු රැස් කිරීමෙන්. සුන්දර වස්තු අගය කිරීමෙන්. ඉතින් ඒක නැති කාමා යಾನි චිත්‍රාණි ලෝකේ ලෝකේ තියෙන විචිත්තත්ය නෙවෙයි කාමේ කියන්නේ එයා එයා එයාගේ අර පෙච් අයිඩියාස් වලට තමන්ගේ සංකල්පනා වලට කැමති වෙනවා ඒක ඇති කිරීම සඳහා පණේපා කියන්නත් චිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ ඔය තියෙන විචිත්තත්ය එහෙම තිබිච්චාවයි කැතගතිය එහෙම තිබිච්චාවයි අතෙත්ත ධීරෝ විනේති ඡන්දා මේ ධීර පුරුෂයා ඒ ලෝකයේ මට්ටම් කරන්න යන්නේ තමන්ගේ කාමච්ඡන්දය හික්මව ගන්න උත්සාහ කරනවා. පොළොව මට්ටම් කරන්න හෝ ගෑණියන්ට දිගටදී අඳවන්න හෝ පාරවල් අයින එක එක විකාර කරනවා වෙනුවට තමන්ගේ හිත හදාගන්න. ඉතින් ඒක හරි අමාරු රජයකට උනත් අමාරුයි කරන්න. රජය කරන්නේ ඒ වෙනුවට අර මේ මිනිස්සු විනෙන් හදන්න හදනවා. මේ නීති දාලා හදන්න හදනවා. නීති දාන්නේ කොහොද? රජයටත් නීති බලපන්නේ නැහැ නේ. බුදුජානන්සේ මේ වගේ දේවල් වල මේ සමූහිකව කරන විනයක් බුදුහාමරගේ බහුවචනයෙන් කරන විනයක් බුදුජානන්සේගේ මොම් ප්‍රවේශමේ ඉගෙන ගන්නවා. විනය අවශ්‍ය වෙන්නේ බහුවචනෙට තමයි. ආචාර ධර්ම දෙන්නෙක්වත් ඉන්න ඕනේ. නමුත් ඒක රකින්න කෙනා බහුවචනෙන් හිතන්න එපා මම විනය රකින්න ඒ නිසා මගේ පවුලේ ඔක්කොම විනය රකින්න ඕනේ. අපේ ආරණ්‍ය ඔක්කොම විනය රකින්න ඕනේ. අපි ඇසුරු කරන අය ඔක්කොම විනය රකින්න ඕනේ කියලා කිව්ව ගමන් විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. එනිසා <clears throat> ප්‍රශ්න ඇති වෙන්නේ බහුවචනෙන් තමයි. උත්තරේ තියෙන්නේ ඒක වචනෙන් මම දැන් මෙතන. කිසි කෙනෙකුට තේරෙන්නේ ඇයි මේ මම දැන් මෙතන කියන මේ එක තැනකට පිටු කරන්නේ. මොකද එතන ප්‍රශ්න නැහැ. මේක මම නෙවෙයි අපි කියපු ගමන් ප්‍රශ්නයක් තමයි. දැන් කියනකට අතීතනාගත වර්තමාන කියලා කාලේ පැතිරිච්ච ගමන් ප්‍රශ්නයක් තමයි. මෙතන වෙනුවට වෙන තැනක් හිතුවනම් ප්‍රශ්නයක් තමයි. ඒ ප්‍රශ්න විසඳන්න තියෙන තැන මේ වෙලාවේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අර ප්‍රශ්න ඉවර වෙනවා. අපිට හිත සත්‍ය පාත්තන එකයි තියෙන්නේ. නමුත් ඒක අපහසු බව, වෙහෙසකර බව මේ පිරිසේ ඔක්කොමලා දන්නවා. ඉතින් ඒක නැවත නැවත උනන්දු කරවීම සඳහා ඒක තව තවත් උත්ප්‍රේරණය කර ගැනීම සඳහා කියනකොට මේ වගේ සූත්‍ර හරි වටිනවා. හැබැයි හරියට කම්මැලි කරනවා. අර විචිතුරු භාවයේ අරගෙන දෙන්න බෑ. ඒක නිසා අහගෙන ඉන්න එකනත් ඉන්නේ මේක දැන් ඉවර කරයි දැන් ඉවර කරයි කියලා. පණ කියන කෙනත් ඉන්නේ අනේ දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා. ඒ වෙලාවට වෙලාවත් ටිකක් දැදි ඇදි යනවා වගේ මට පේනවා. එන වෙලාවකට නම් ඉතින් බණක් කියපු ගමන් හැරිලා බලනකොට වෙලාව ගිහිල්ලානේ. මේ බණක එහෙම නැහැ. ඉතින් ඒක නිසා අනිකුත් ශාසනවල මේ වගේ දේවල් තියාගන්න ඒගොල්ලෝ අයින් කරලා දාලා තියෙනවා. ඒකල රස රස කැලි ටික විතරක් තියාගෙන ඉන්නවා. ලංකාවේ බුද්ධ ආගමේ මේ අමාරු කැලි ටික ඔක්කොම අයින් කරලා අර රස රස කැලි ටික තමයි තියාගන්නේ ඒකවත් මදයි කියාගෙන. ඇයි අප කොච්චර ප්‍රශ්න තියෙනවද ලංකාවේ? කොච්චර ප්‍රශ්න ආවද? නමුත් අද යම් ප්‍රමාණයක ප්‍රබුද්ධ ජනතාවක් ඉන්නවා. එහෙම මේ අඩුපඩු කඩලා බුද්ධහම ඉගෙන ගන්න එපා. අංග සම්පූර්ණව ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට මේ වංචනික ධර්ම, මේ ෂට, මේ මායාවී ධර්ම අපි අපේම තියෙනවා හෙලි දක්වා ගන්න. ඒක ඔය කමඨාන් සුද්ධ කෙටිලි ධර්ම සාකච්ඡාවලදී අපිට කරගන්න පුළුවන්. මොකද අපි ලේනෑයෙත් එක්ක ඉව කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ නිතරම දේවල් පුද්ගලිකයි රහසිගතයි කියාගෙන හංගගෙන පෙට්ටගම් වල තියලා දාලා ලොක් කරගෙන ඉන්නේ. ඒ හෙලි කෙරුවොත් මේකේ පේනවා ආධුනිකයටයි උන්ට භාවනා කරපේ කරනට දෙන්නට මේ ගන්න පාඩමක් තියෙනවා. මේ බුදුහාමුදුරුවන්ටත් මෙහෙම පරිවිතක්ක පහළ වෙනවා. මායයට කිසිම විද්‍යාවක් නැහැ. මේ වෙනකොටම අපි මාර සංයුත්තේ සූත්‍ර 20ක් විතර සාකච්ඡා කරලා තියෙන එකක් කරලා පෙරදුනයි කියලා මායයට කිසිම විද්‍යාවක් නැහැ. එන ඕනම තැනක ඉඩක් ආවොත් ඒකෙන් ඇඟිල දානවා. ඉතින් මට හිතෙනවා ඒක ටිකක් එච්චරම ගැළපෙන්නේ නැති වෙයි මේ කරුණාවයි මෛත්‍රියයි තියෙන තැන තමයි මායя අත දාන්නේ. ප්‍රඥාව තියෙන තැන් වලට අත දාන්නේ නැහැ. නිසා මේ දෙක නැති භාවනාවක් කියන්නේ සුඛ විපස්සනා කියලා. dry insight කියලා කියන්නේ. ඔක දෙත කරගන්න තමයි අපි මෙත්තා කරුණා මුදිතා එකතු කරන්නේ. ඒ එකතු කරනකොටම ඒ සෙවලට ඒ තෙතමනේට ඒ ආසක්ත ගතියට ඇදිලා එනවා විස බීජ ඇදිලා ඉන්නා වගේ මායя. ඉතින් අපිට හරි අමාරුයි මේ සුදු පාන් විතරක් කාලා ජීවත් වෙන්න. අපිට ඕනේ ඒකට ජෑම් ටිකක් හරි බටර් ටිකක් හරි ඉතින් ඒ නිසා විපස්සනා කියන්නේ සුදු පාන් පෙත්තක් කියලා ඒ බුරුමේ පඬිස්වාංශ කියනවා. ඒ ශාංශේ වර්ධි පාපසරි ඇති කරගෙන හිටියා. ඒ භාවනා මධ්‍යස්ථාන ඇතුලේ ඒ ඒ අධිරාජ්‍ය පවත්වාගෙන හිටියා. ඉතින් ඒක හරි වෙහෙසයි, ඒකට හරි සන්තෝසයි. එහෙම තැනක අපි ඉඳලා තියෙනවා. එහෙම ඉන්න පිරිසක් හදන්න පුළුවන් කියන කතාව. නමුත් ඒක තව තැනක හදන්න පුළුවන්ද කියන එක උත්සාහ කළ බලන්න ඕනේ. අපි බලන්නේ නිස්සන්න වනේදිත් ඒ වගේ සමත විදර්ශනා දෙකටම අනුග්‍රහ කරන ගමන් ලොකු සංජේ පොතකුත් තියලා තියෙනනේ සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා මේ සුද්ධ විපස්සනාව කරන අයටත් මේකේ ඉන්න තැනක් දෙන්න ඔය කිසියම් තැනකට තෙතමනයක් නැතිව තමන්ගේ වැඩ කරගෙන යන්න. ඒක පේනකොට ටිකක් කටුකරුසන ගතියක් තමයි පේන්නේ. නමුත් බැලුවොත් අපි හැම කෙනාගේම ඒ එහෙම ගුණයක් තියෙනවා. හරි ආසයි පැත්තකට වෙලා ඉන්න. නමුත් ඉන්න දෙන්නේ නැහැ. අනික කට්ටිය එනවා අසනීප වෙලාක් දන්නේ නැහැ, දොර ඇරියේ නැහැ, ලෙඩ වුණාක් දන්නේ නැහැ, ගිලම්බැසටයක් ගෙනත් දෙන්න, පැනඩෝල් ටිකක් ගෙනත් දෙන්නද කියලා අහගෙන එනවා. කරන්න එපා ඒක නැත්තම් හොඳ නැහැනේ. ඒ නිසා ලොකු සාංශ කියලා තියෙනවා බැරිම නම් Taman gidi හඬවන්න. gidi හඬෙන්නේ නැත්තම් අනුගේ කුටියකට වැදින්න එපයි කියලා. ඉතින් ඒ වුණාට ඒ ලොකු සාංශික ප්‍රස්ථාන කරන කාලේ මටත් මතකයි ඉතින් මොනවා හරි යන්න වෙන වෙලාවලුත් තියෙනවා. නිකන් යනවා ලොකු සංශය බලන්න. ඒක ලොකු සංශය කරදරයක් වෙන්න ඇති. ඒ වගේ තමයි ඒ ඒ පුංචි හිදසක් චේතමනයක් තිබ්බොත් ඕකේ මීයෝ එනවා, කරපොත්ත එනවා, කාවෝ එනවා, කූඹි එනවා. එහෙම නැතුව ජීවත් වෙන්න බෑනේ. අහේ වහගෙන ජීවත් වෙන්න බෑනේ. ඉතින් ওই දෙක අතර මැද තියෙන ඒ මාරුව මේ සම බුදු දෙන සමාන කරන සමන්චරිය කියලා. සමචරියාවක්. ඇති කරනකොට සීල රකින්න වෙලාවදී එක සමචරියාවක්. සමාධිය රකින්න වෙලාවදී තව සමචරියාවක්. මේකෙදි ගොඩක් කතා කරන්නේ ප්‍රඥාව. විපස්සනා වඩනකොට ඇති වෙන ඒ සමචරියාව ඒක හරියට මේ සීසෝ එක දෙපැත්තේ ඉඳලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හරියට හරි මැදට එනවා වගේ. දෙපැත්තේ තමයි ගොඩක් සිද්ධි බහුල. හැබැයි ගොඩක් කෙලස් තියෙනවා. මැදට එන්නේ එන්නේ ඒ පැද්දුම දැනෙනවා. නමුත් ඉස්සර තරම් විතර මේ චලනයක් උච්චාවචනයක් නැහැ. ඉතින් ඒක අපේ ජීවිතේ මේ වෙනකොට සිද්ධ වෙනවා කියන අදහසෙන් තමයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් සිද්ධ වීමට අපි කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තට මේ ධර්මයෙන් මේ පොර දාපුවාම ඒ කෙනාට පුංචි උත්ප්‍රේරණයක් සිද්ධ වෙනවා. මේ කියන දෙමලේ මට තේරෙනවා කියලා. ඒක තේරෙනවා නම් ඒකට කියනවා බණෙන් අහන පිණිස කනෙක් වෙනවයි කියලා. කනෙක් වෙනකොටම දේශකයන් වහන්සේට එනවා 50ක්. මේ කිරිපිස මර පිරිස මං කියන දේ තේරෙනවා. පිටස මං කියන දේ තේරුම් ගන්නවා කියලා. ඉතින් ඉස්සල්ලාම සභාවකට ආමන්ත්‍රණය කරනකොට ඒ සම්බන්ධතාවය ඉඳි ඉස්සල්ලා දේශකයන් වහන්සේට හරි වෙහෙසයි. එහෙට මෙහෙට ඇවිදිනවා, උගුරකට වේලෙනවා, ධනිෂ් ගැස්සෙන්න පටන් ගන්නවා. මොකද මේ මිනිස්සුන්ට තේරෙනවද දන්නේ නැහැ. ඉතින් එක එක නාටකම් අරේ මේ කරලා තමයි බලන්නේ තේරෙනවද කියලා. ඉතින් සර්වචන්නාංශයේ මේ කියපු දේ එතන සංඝයා හිටව බවක් පේන්නේ නැහැ. නැත් ආනන්ද ස්වාමීන් කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් තේරිලා තියෙනවා. නැත්නම් මේක පොතට දාන්නේ නැහෙනි. මේවා සාමාන්‍යයෙන් පරාජිත ලක්ෂණ වශයෙන් නෙපෙන්නේ. හැබැයි එහෙම එකක් නැහැ. අන්තිම කෙලිකාරයටත් බුදුරජාණන්සේ මුණ දීලා එයාට උත්තර දෙනවා. ඉතින් මේක අපිට භාවනාදි කරන්න ඉන්නේ තනි තනියම. පානදී විවිධාකාර විදිහට කකුල් දෙකට දෙනවා නැගිටපන් වතුර ජීවහත් වෙනවා නැගිටපන් කටට කෙල ටිකක් ආව නැගිටපන් කියලා අපේ හිතට පුදුම ආත්ම ස්නේහයෙන් එක එක යෝජනා එනවා. ඉති බුදුරජාණන්සේ කියනවා උච්චින්ද සිනේ මත්තනෝ උසුකං සාරධිකංව පායන මේ ආත්ම ස්නේහය දියට බහැලා නිලුම් මලක් අතින් කඩලා දාන්න වගේ කඩපක්. ඔය මොන ගායාවත් දැනගෙන නැගිටපන් නැත්තම් නැගිටින්න නැතුව ඉඳලා බලපන්. ඉතින් එතකොට යාට පේන්නේ උග්‍ර සපස්ෘත රකින්න එහෙම නැත්තම් අත්කිලමතාන යෝග වගේ පේන්නේ. හැබැයි අපිට ඒ පිළිබඳ සෑහෙන අත්දැකීමක් තියෙනවා. අපි ඒක කරලා තියෙනවා. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට තමයි මේ සමචර්යාව ඉහළ ඉහළ මට්ටම් වලට යන්න පටන් ගන්නවා. යන්න යනකොට අර පහළ පහළ මට්ටම් වල ණයට තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒගොල්ලන් තේරෙන්නේ ඇයි මෙච්චර මේ කටු කරෝසන කියලා. ඇයි මෙච්චර රුස්සන් නැති ගති කියලා. ඇයි මේ තරම් සුෂ්ඨ කියලා. නැත්නම් අර කරගෙන ආව Brahmacharya රැක ගන්නත් එපායි. ඉස්සරහට යන්නත් එපායි. අනික් අයටත් මේ පණිවිඩය යන්නත් එපායි. එතකොට තියෙන සමචරියාව හරි වෙනස්. ඉතින් අපිව සාමාන්‍යයෙන් දන්නේ ඊර්ෂින්නාංශලා ගාව තියෙනවා. මේ මේ ඥානී ගාව තියෙනවා. එහෙම නැත්නම් ඒව ඉස්සර කාලේ දැන් නැහැ කියලා මතයක් නේ අපි ගොඩක් ගොඩ ගොඩනගාගෙන කියවනේ. නමුත් දැන් නැහැ. මේ අවුරුදු 3 4 ළමයින්ට පවා මේ කියලා දුන්නොත් හතර පන්ති ළමයිට කියලා දුන්නත් ඒ ළමයිට තේරෙනවා ඒ ළමයි කැමති නෑ සෙනගක ගත කරන්න. මේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගිහින් දැම්මට පස්සේ සම වයසේ ළමයි 35 දෙනෙක් එක්ක එක ටීචර් කෙනෙක් 35ක් විනාඩි පච කෙලිනකොට කුයි ළමයට තරහ යන්නේ නැත්තේ. මේ අනිවාර්යෙන් ඉස්කෝලේ යවන්න ඕනේ කියලා නීච සම්මත කරගන්නවා. ඉතින් ඒ ළමයා අනිවාර්යයෙන්ම හිර ගෙදරකට වැටෙනවා. වෛර කරනවා. ඒ ඉස්සර වෛර කරා. දැන් ඒ ළමයින්ට තියෙන ද්වේෂයට සීදීනසලන. මම විභාගේ පාස් වෙයි. මොකටද ඇති වැඩේ? ඒ පාස් වෙච්ච කට්ටිය කිල්ල පිස්සු පේනවනේ එළියේ. ඔක්කොම පාස් වෙලා දක්ෂ විචාය කිල්ල පිස්සු. ඉච්ච සමාන ළමයි කියනවා අම්මා මට ලකුණු 98ක් කොහොමවත් හම්බ වෙනවා. මට 100 100 ගන්න පුළුවන්. මොකටෙහි? මොකද ඇති වැඩේ? ඉතින් අම්මා කියනවා ඉතින් ගුරුන් වහන්සේගෙන් මහගනි. අනේ සාංශ මට නම් තේරෙන්නේ නැහැ මේක. ඇත්තටම ළමයා දක්ෂයි. මේ දක්ෂ මොකටද කියලා දක්ෂකමේදී වැඩේ මොකද්ද කියලා ළමයා අහනවා. ඉතින් ඒක නිසා ඒ භාවනාවේදී ඉහළ සමචරියාව ඔය අපි සමතුලනය කරගන්න හදන දේ තමන්ට උනත් ඉස්සර තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේ ඉන්න කෙනෙක්ගේ තුලනයත් මෙතන තුලනයත් අතර ලොකු වෙනසක් තියෙනවා. බැලන්සින් කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඒක දේශපාලනටත් බලපානවා ආර්ථිකයටත් බලපානවා සමාජයටත් බලපානවා ආධ්‍යාත්මයටත් බලපානවා. ඉතින් එතකොට කොටින් බුදුරජාණන් සඳහන් කරන්නේ ඔබ පැත්තකට වෙයන්. පටිසල්ලාන්නේ හොයාගනි. මේම නැත්තම් අරඤ්‍යගත වෙයන්. මුදේ තේරුම් කර කර යන්න බෑ. එහෙම තේරුම් කර අපි ඇවිල්ලා තියෙනවා දැනටමත්. අපි සාර්ථක වෙලක් තියෙනවා. ඒකෝට පැත්තකට වෙන්න කියලා. ඉතින් පැත්තකට වෙච්ච වෙලාවක බුදුහාමුදුරන්ට පහළ වෙච්ච පරිකල්පනාවක් තමයි ඔය. අනේ මේ රට්ටු මිනිස්සු මරන්නේ නැත්තම් මිනිසුන්ගේ වද දෙන්නේ නැත්තම් ජය ගන්න නැතුව ඉඳ තියෙනවනම් නැත්තම් ඒක කරවන්නේ නැත්තම් කොච්චර හොඳද කියලා. ඒ පොඩ්ඩ ඇති. ඒ ඒ පොඩ්ඩ ඇති මාරයට ඇවිල්ලා කකුල දාගන්න කියලා බලන්න අපි දවස පුරා කොච්චරක් ඒ වගේ අවස්ථාවල් දෙනවද කියලා. හරි ගියොත් දිනනවා දිනුවොත් පරදිනවා. වැරදුනොත් පසුබානවා ඒතියදි භාවනා කරොත් හරියනවා. ඉතින් ඒක තමයි කෙනෙකුට Taman තුලින්ම ඉගෙන ගන්න තියෙන පාඩම. ඉතින් ඒක සඳහා নানা ආකාරවලින් මේක විස්තර කරලා නම් තියෙනවා. නමුත් ඒක විස්තර කරනකොට අර කියන කරන කෙනාටත් වෙහෙස තියෙනවා. කියලා දෙන කෙනාට වෙහෙස තියෙනක කියනවා ධාරත පරිලාහ කියලා. දැවිලි තැවිලි. ඉතින් ඒක දුක්ඛසේ දරාගෙන ඉදිරියට යන්න තමයි අපි මේ උදේවරුේ වටිනා පැයක් අරගෙන තියෙන සීල දෙනාන තම තමන් ඒ කරගෙන යන වැඩවලට මේක ධෛර්යයක් ඒ වගේම උත්ප්‍රේරණයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.